මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වස්තුක සීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि ဒုတိယံ පි ဘုဒ္ဓံ சரணං gacchாமி ဒုတိယံ පි ဓမ္မံ சரணං gacchாமி ဒုတိယံ පි စံဃံ சரணං gacchாமி တတိယံ පි ဘုဒ္ဓံ சரணං gacchாமி ဒုတိယံ පි ဓမ္မံ சரணං gacchாமி සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි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 යෝවදතං පවරෝ මනුජේසු සක්්‍යමුනි භගවා කත කිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත් මුකේමි රාග විරාග මනිජමසෝකං ධම්මම සංඛත මප්පටි කුණං මధుරමිමන් පගුණං සුවිභත්තං ධම්මමිමන් සරණක්තමුපේමි යත්තච දින්න මහඵල මාහෝ චතුසු සුචීසු පුරිස යුගේසු අට්ඨච පුද්ගල ධම්මදසාතේ සංඝමිමං සරණක්තමුපේමි සදහවත් පින්නතුනේ තෙරුවන් සරණ යාමත් සීල සමාදානයත් මේ ශාසනයේ ආරම්භක පියවරක් පමණයි. එහෙම නමුත් ඒ මාත්‍රයේ ඒ සරණ ගමන මාත්‍රයකින්මත් ආශ්චර්යවත් ආනිසංස ලබාගත හැකි වීම තුනුරුවන්ගේ මහානුභාව සම්පන්න බවට සාධකයක්. සර්මශීල මාත්‍රයෙන්ම සුගතිගාමී වුණු සදහැවතුන් ගැන ධර්ම සාහිත්‍යයේ කොතිකුත් සඳහන් වෙනවා. චත්ත මානවකයා පිළිබඳ කථාන්තරයක් ඒ වගේ එකක්. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ සේතාවිය නුවර චත්ත කියන බ්‍රාහ්මණ තරුණයෙක් බ්‍රාහ්මණ මානවකෙක් උක්කට්ඨානුවර පොක්ඛරසාති කියන බ්‍රාහ්මණ ආචාර්යවරයා වෙත ගිහිල්ලා ශාස්ත්‍ර ඉගෙනගෙන අවසන් කරලා ආපසු තමන්ගේ මව්පියන් දකින සේතාවේ නුවරට ඇවිල්ලා ගුරු පඬුරු වශයෙන් දහසක් ආවණු අරගෙන නැවතත් තමන්ගේ ගුරුතුමන් හමු වෙන්න යමින් හිටියා. එදා උදෑසන බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලා වදාරනකොට චත්තමානව කියා පෙනී ගිය නිසා ඒ මාර්ගයේ ගහක් මුලට වැඩලා ගහක් මුල වැඩ හිටියා උන්වහන්සේ. චත්තමානවගේ බුදු පියාණන් වහන්සේ දැකලා ඇවිල්ලා බොහොම ප්‍රසාදයෙන් පැහැදීමකින් යුක්තව තුන්රුවන් සරණ ගිහිල්ලා බණ අහලා පිටත් වුණා. යන්න කලින් බුදු පියාණන් වහන්සේ තෙරුවන් සරණ යාම තෙරුවන් ගුණ කියවෙන ගාථා තුනක් චත්තමානවකට ඉගැන්වුවා. ඒ ගාථා සීකරමිනුයි චත්තමානව කියන්න පිටත් උනේ ඒ ගාථා තුන තමයි අපි මේ ආරම්භක වශයෙන් මේ මාතෘකා වශයෙන් තිබුවේ යෝ වදතං පවරෝ මනුජේසු මිනිස්යින් අතර වාදීන්ගෙන් උතුම් වූ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ වූ සත්‍ය මුනි ශාක්‍ය මුනීන්ද්‍ර වූ භගවා භාග්‍යවත් වූ කතකිච්චෝ විමුක්තිය සඳහා කළ යුතු කිස නිම කෘත්‍ය කළ අවසන් වූ පාරගතෝ බලවිරිය සමංගී සසර කතරින් එතර වූ සසර සංසාර සාගරයෙන් එතර වූ ඒ කියන්නේ නිවන් දුටුවා වූ පාරගතෝ බල වීරිය සමංගී ඒ කාය බල වීරිය බල වීරිය ආදීන් සමන්විත වූ තං සුගතං සරණත්තම උපේමි ඒ සුගතයන් වහන්සේගේ කරණ මම යමි පිහිට කොට යමි කියන එකයි මුල් ගාථාවේ කියවෙන්නේ දෙවෙනි ගාථාවේ රාග විරාග මනේජ මසෝකං රාගය දුරු කරන්නා වූ තණ්හාව රහිත වූ අනේජං තණ්හාව රහිත වූ අසෝකං නිස්සෝකී වූ අසංඛතං ධම්මං ධම්ම මසංඛත මප්පටිකූලං නොපිලිකුල් වූ අසංඛත ධර්ම නම් වූ නිර්වාණ ධර්මයද ධම්ම මසංඛත මප්පටිකූලං මధుර මිමං පගුණං සුවිභත්තං මිහිරි වූ මනමින් බෙදෙන ලද්දා වූ ප්‍රගුණ වූ මේ පර්යාප්ති ධර්මයේද ධම්ම මිමං සරණත් මුපේමි මම පිහිට කොට යමි යත්ථජ දින්න මහත්ඵලමාහු යම් මාර්ය සංඝ රත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත්ඵලයයි කියන ලැබේද චතුසුසු චීසු පුරුෂ යුගයේසු පුරුෂ යුගල සතරක් වූ පිරිසිදු පුරුෂ යුගල සතරක් වූ අට්ඨච පුද්ගල ධම්ම දසාතේ ධර්මය නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටුවා වූ ඒ අෂ්ටාර පුද්ගල සංඝ රත්නය නම් වූ ඒ සංඝමිමන් සරණත්තුමු පීමේ සංඝයා වහන්සේලාගේ සරණ යමි උන්වහන්සේ පිහිට කොට යමි කියන ඒ අදහසයි අවසාන ගාථාවේ තියෙන්නේ. ඉතින් මේ ගාථා තුන කියමින් පියවරෙන් පියවරට ඉදිරියට යන අතරේ මං සංධියකදී හොරු ඒ මේ තරුණිය ළඟ ධනෙ ඇතේ කියන හං සංඥාවෙන් විදලා මැරුවා. ඒ මරණයත් එක්කම චත්තමානවකයා අර කියාපු සුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් අර ශීල සමාදානයත් පංචශීලයේ රැකීම අහමාදන් වීමත් බණ ඇසීමෙන් ඇති කරගත් වේ ශ්‍රද්ධාවත් ඒ හැම එකක්ම පිළිහිට කරගෙන තවතිසා දේවී ලෝකේ තිස්යදුන් විමානයක පහළ වුණා කියලා කියවෙනවා ඊළඟට ඒ තරුණයා මල බව අහලා මව්පියනුත් ඒ සේතාවේ නුවර වැසියනුත් එකතු වෙලා අවමංගල කටයුතු කරන්න සූදානම් වෙන අවස්ථාවේ බුදු පියාණන්ුත් එතෙන්ට වැඩියා බුදු පියාණන් වහන්සේ වැඩියාම අර චත්තමානවික දිවි ලෝකේ ඉඳලා විමානය සහිතවම එතෙන්ට පැමිණියා බුදු පියාණන් වහන්සේ පිරිසට ඒ කාරණය පෙන්වුම් ඇඟවීම වශයෙන් ඒ දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවා මේ ඊරහඳටත් වඩා බබලන විමානයක් සහිතව දෙව්ලොවින් ආපු ඔබ කවුද කොයි විදිය පිනක් කළාද මේ தත්ත්වය ලැබුවේ කියලා චත්ත දිව්‍ය පුත්‍රයාගේ කටින්ම කියවන්න සැලැස්සුවා. මම තමයි භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් ගිහිල්ලා ඒ කසක් මුඩ වැඩෙන් දෙද්දී ඒ හමුණු රාහුණ තරුණයා මමයි. භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇසුවා තුන්රුවන් සරණ යාම කියන එක දන්නවද කියලා මම කිව්වා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මට ඒක කියලා දුන්නා. ඒ කියපු ආකාරයට මම සරණ ගියා. පංචිල් දන්නවද කියලා ඇහුවා. ඒක මම දන්නේ නැහැ කිව්වා. ඊළඟට එකින් එක මට කියලා දුන්නා. මේ අපිරිසිදු වූ ප්‍රාණඝාතය සතුන් මැරීම කියන එක ඒක අතහරින්න නුවණැත්තන් මේක ප්‍රශංසා කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ වගේම නුදුන් දෙය ගැනීම, පණාඹුවන් කරා යාම, බොරු කීම, සුරාපානය කිරීම කියන මේවා නුවණැත්තන් විසින් වර්ණනා කරන ප්‍රතිපත්ති නෙවෙයි මේවා අපිරිසිදු ප්‍රතිපත්තිය කියලා කිව්වන්ට පස්සේ මම මේ ආකාරයටම සීලාදිෂ්ඨාන කරගත්තා. එහෙම යන අතරේ තොරු මට විදලා මා මරණයටපත් කළා. දිව්‍ය ලෝකේ ඉන්න අනිත් දෙවිවරු මගේ මේ යසස දැකලා කොයිනම් කොයි විදියට මේ தත්ත්වයක් ලැබුවද ලබනවද කියලා තමනුත් ඒ පුදුමෙන් වගේ ප්‍රකාශ කරනවා කියලා ওই කාරණේ චත්ත දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. ඒකට මේ පොඩි කතාන්තරය ආශ්‍රයෙන් අපට පේනවා තෙරුවන් සරණ යාමත් අර පංචශීලයේ සමාදන් වීමක් කොයිතරම් ආනුභාව සම්පන්නද කියලා. විශේෂයෙන්ම හිතාගන්න තියෙන්නේ අර සීල සමාදානයේ දැන් අපි මේ පින්නතුන් කවුරුත් දන්නවා සීල් සමාදන් වීමට කලින් සරණ යාමක් කරනවා. තුනුවන් සරණ යාමත් සුළුපටු දෙයක් නෙවෙයි. ඒ තුලින් කෙරෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාව මතු කර ගැනීමයි. ශ්‍රද්ධාව උදයි සීලය ක්‍රියාත්මක වෙන්නේ. යම් ප්‍රමාණයකට ශ්‍රද්ධාව බලවත් නම් මේ ප්‍රමාණයට සීලයේ ඒ සීල ශික්ෂාපද රැකීමටත් පෙළඹෙනවා. සීලේ පිහිටියා වෙනවා. ඉතින් චත්තමානවකේ අර විදියට ගාථාව කිය කියා යනකොට එතන කියන්නේ අර තුන් ගුවන් ගුණ සිහි කරමින් යාමයි. බුද්ධානුසුති ධම්මානුසුති සංඝානුසුති වශයෙන් තුන් ගුවන් ගුණ සිහි කරමින් ගියේ. ඒ හිත ආසන්න සිත, ඒ ආසන්න සිතෙන් කලුරිය කිරීම නිසා තමයි දිවි රෝගී අර තත්ත්වයේ ලැබුවේ අපි ධර්මය අහලා තියෙනවා. දැන් කෙනෙකුගේ ඊළඟ උත්පත්තිය ගැන කියවෙනකොට කරුක කර්ම කියලා කියන ආනන්තරේ කර්ම වැනි බරපතල කර්මයක් නැත්නම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුද්ධ ශරීරයෙන් දෙසැලවීම, සංඝ බේද කර්මය, දැන් විදිහ දක්වනවා නීත මිත්‍යා දෘෂ්ටියත් එකට එකක් හැටියට. ඒ විදිහේ බරපතල කර්මයක් ඉදිරිපත් නුනොත් කෙනෙකුගේ ඊළඟ උත්පත්තිය තීරණය කෙරෙන්නේ අවසාන අවස්ථාවේ කළපු කර්මයකින් හෝ කලින් කරලා අවසාන අවස්ථාවේ සිහිපත් කර කර්මයක්. ඒකට කියන ආසන්න කර්මය. ඒකට ගරු කර්මය නැතිවෙකට ආසන්න කර්මය. ඒකත් නැති වෙනකොටයි ඊළඟට අර ආචින්න කියලා කියන තමන් නිරන්තරයෙන් කිරීම තුළින් පුරුදු කරගත්තු කර්මයක් ඊළඟට ඉදිරිපත් වෙනවා. එහෙමත් නැති වෙනකොට යම් වෙන යම් කිසි අවස්ථාවක කළ කටත්තා නමින් හය ධර්මයේ හඳුන්වන යම් කිසි කර්මයක් කොහොම නමුත් ඉදිරිපත් වෙනවා ඊළඟ උත්පත්තියට. දැන් මෙතන අපිට පේන ආසන්න කර්මය බුදු පියාණන් වහන්සේටත් ඇත්ත වශයෙන් ඒ ඒ අවස්ථාවෙන් වහන්සේ වැඩි ඒ මරණයෙන් ගලවීමට නෙවෙයි උන්වහන්සේට මහා කරුණා සමාපatti ඥාණය තුල පෙනින්ට ඇති මේ චත්තමානවකයා තුල අර විදිහේ ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති කරගන්න ශක්තියක් තියෙනවා කියලා. එතකොට අවසාන සිත සකස් කිරීමටයි බුදු පියාණන් වහන්සේ දෙන්නට වැඩම කළේ. ඒ හැටියටම චත්තමානවකයක් අහලවත් නැති මෙතෙක් නොගිය සරණ යාමක් කළා. මෙතෙක් අහලවත් නැති සීලයක් සමාදන් වුණා. ඒ සුළු වේලාව තුල ඇති කරගත්තු කුසල චේතනාවනේ අර විදිය දිවි සම්පත්තියක් ලැබුවේ. කොට අපි ඒක තුලින් කල්පනා කරන්න ඕන. ඒ වශයෙන්ම අර අපේ සීල සමාදානය තහවුරු වෙන්නේ ශ්‍රද්ධාව පිහිට කරගෙනයි. ඇතම් කෙනෙකුට කියන්න පුළුවන් නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන පිහිටක් නැත බුදුරජාණන් වහන්සේම මට පිහිටයි ධර්මයේම පිහිටයි සංඝයා වහන්සේම පිහිටයි කියලා ඒ තරම් ප්‍රබල ශ්‍රද්ධාවක් තිබෙනවා නම් එතනත්තා ඒ සරණ යාමට අනුවම සරණ යාම කියන්නේ පිහිට සොයා යාම. ඒ පිහිට සොයා යන්න වෙන්නේ ශීල සමාධි ප්‍රඥා තුලින්. බුදු පියාණන් වහන්සේට කවුරුවත් ගලවා ගන්න බෑ. නමුත් අර ශීල සමාධි ප්‍රඥා වැඩි වීමට ආරම්භය සරණ ගාමනය. ඒකයි මේ කාලේ පවා සීල සමාදානයට කලින් තුන් වරක්ම බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් මේ අපි සරණ යාම කරන්නේ කෙසේ මෙසේ දෙයක් නොවේ. දැන් එතකොට මේ ඡත්ත මානවකයාට ඒ බුද්ධ කාලේ තිබුණු මේ මාර්ග අනතුරක් නිසා, උවදුරක් නිසා ඒ විදිහට හදිසිය ජීවිතේ නැති වුණා. ඒ බුද්ධ කාලයටත් වඩා මේ කාලේ ඉන්න මානවක මානිකාවන්ට, දරු දැරියන්ට මගතොටේ කොයිතරම් උපද්‍රව අනතුරු තියෙනවද කියලා මේ පින්නතුන් දන්නා. පාරමී පැත්තේ ඉඳලා එහා පැත්තේ පනින්න කලින් මේ පුංචි අපි යට කරගෙන යන්න අධිවේගී දැවැන්ත වාහන වීදියක් පිටියක් පාසා දුවනවා. ඒ වගේම මේ පුංචි අපේ මග වියදම චරිතය ජීවිතය කොල්ල කා ගන්න මේකුත් ආකාරයේ පල්හොරුන් දාමරිකයන් මිනිමරුවන් අන්දියක් හන්දියක් ගන්න ඉන්නවා. දැන් එතකොට මේ මෑත යුගයක ඉඳලා බෞද්ධ ජනනායකයින් පාසල් සිසුන්ට පාසලෙන් පිටත් වෙන අවස්ථාවේදී පාසල් වැඩ නිම කළා ගෙදර යන අවස්ථාවේදී මේ අපි කලින් සඳහන් කළ ධාතා තුන සිහිපත් කරන්න ඒවා කියන්න පිළිවෙතක් හැටියට යොදලා තිබෙනවා. මේ කාලේ ඒවා ඒ ධාතාවල අර්ථය පවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැහැ. ඒවා විකෘත කරගෙන විහිළු වලටපත් කරගෙන තම කෙනෙක් සිටින්නේ. සම්පූර්ණ බල සම්පන්න ධාතා තුනක්. දැන් බුද්ධ කාලයටත් වඩා මේ කාලේ අනතුරු බහුල නිසා අපිට කියන්න වෙන්නේ පාසලෙන් පිට වෙන අවස්ථාව වෙනුවේ gederin පිට වෙන අවස්ථාවේ පාසල් යන්න පිට වෙන අවස්ථාවේ පවා පුළුවන්කමක් තියෙනවා මේ ගාථා තුන සිහිපත් කරගෙන. එහෙම නැත්නම් යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ආසන්න සිතෙන්ම පිට වෙන එක හොඳයි. යටත් පිළිසෙන් අර කියාපු විදිහේ අනුතරක් ආවත් හොඳ දැනක උත්පත්තියක්වත් ලබන්න පුළුවන්. තුනුරුවන් සිහිපත් කරගෙන gederin පිට වුණා. මොන විදිහටයි දැන් තියෙන තත්ත්වය අනුව හිතන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට පේනවා ඒ තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ඒ සරණ යාම එකම සීල සමාදානයත් අරතරම්ම බල සම්පන්න දෙයක්. පංචශීලයේ උනත් සුළුපටු දෙයක් නෙවෙයි. ගිහියාගේ නිත්‍ය ශීලයේ වශයෙන් තිබෙන. ඒ ශීලය පමණක් සමාදන් වෙලා ඒ සුළු වේලාවක් තුල දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඇති චත්තමානවකයා මගේ ජීවිතයේ ඉදිරි කාලය තුල මම මේ කිසිම සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාම හිවර්ධවා හැදිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා. ඒ ගත්ත අදිෂ්ඨාන ශක්තියයි වැඩි කලක් රැක්කේ නැහැ. සුළු මොහොතක් තුල ඇති කරගත්තු ශක්තිය තුලින් ඔය අර තරම් අර දිව්‍ය ඒ සම්පත් ලැබුවේ. ඒකට ඊටත් වඩා ආනිසංස සම්පන්නයි මේ පින තුන අහලා තිබෙනවා. උපෝසත අට්ඨංග සීලය. දැන් මේ බොහෝ දෙනෙක් සමාදන් වෙලා තියෙන්නේ පෙරවත් වශයෙන් ඔය උපෝසත අට්ඨංග සීලය. මේ අට්ඨංග සීලයේ ආනිසංස දක්වන ධර්ම කතාවල් පොතිකුත් තිබෙනවා. අවම වශයෙන් අඩ දවසක් එක ශික්ෂාපදයක් ප්‍රබලව රැකීමේ ආනිසංස දක්වන පුදුම විදිහේ කථාන්තරයේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන් මේ කාලේ ඇතැම් විට ලොකු හැටියට සලකන්නේ නැති විකාල භෝජන ශික්ෂාපදය හරියාකාර දැඩි අදිෂ්ඨානයකින් ජීවිත පරිත්‍යාගයෙන් රැකී එක්තරා දුගී මිනිසෙක් වෘක්ෂ දේවතාවුන් කථාන්තරයක් ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා ඒක මේ විදිහටයි කියවෙන්නේ හිමාලයේ ඉඳලා අවුරුද්දක් පාසා කොසඹෑ නුවරට පැමිණෙන 500ක් තාවස පිරිසක් හිටියා ඒ කොසඹෑ නුවරට එන්නේ කොසමෑනුවරේ කාලේ හිටි ഘോഷිත සිටානන්, පාවාරිය සිටානන්, කුක්කුට සිටානන් කියලා කියන සිටුවරුන් තුන් දෙනෙක් ඒ තාපසවරුන්ට ආරාධනා කළ තිබුණා වැසිහාර මාස තුල හැම අවුරුද්දකම අපෙන් උපස්ථාන ලබන්න ඉන්න කියලා. ඒ ආරාධනාව අනුව පිටත් වෙලා එන තාපසයින් එක්තරා අවස්ථාවක කැලේ කෙළවර තිබුණු මහ විශාල නුග ගහක් මුල ටිකකට නැවතුණා විවේක ගන්න. තාපසයින් අතර ප්‍රධාන තාපසයා කල්පනා කළා මේ නුග ගහට අධිග්‍රහිත දේවතාවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ මහාන් භාව සම්පන්න කෙනෙක් වෙන්න ඕන කියලා නිකමට වගේ හිතුවා මේ අපේ පිරිසට පෑන් ලබා දෙනවා නම් මේ දේවතාවගේ අනුහසින් අපිට බොහොම වටිනා මේ වෙලාවේ ප්‍රයෝජනවත් දෙයක් කියලා. හිතනවත් එක්කම ඒ හැම දිනාටම පෑන් පහළ වුණා එතන. ඊට පස්සේ කල්පනා කරා අපිට නාන්න පෑන් ලැබෙනවා නම් හොඳයි කියලා. ඒකත් එහෙම ලැබුණා. ඊළඟට කල්පනා කරා අපට ආහාරයක් ලැබෙනවා නම් හොඳයි කියලා. 500 දිනාටම ආහාරයක් ඒ විදිහටම ලැබුණා. ඊළඟට අර තාපසයා හිතුවා මේ තරම් මේ අපි හිතන හිතන දේවල් දැන්න ශක්තිය තියෙන මේ දේවතාව අපිට දකින්න නැත්නම් හොඳයි කියලා. එතකොට අර නුග ගසේ මුල් අතරින් ඒ දේවතාව මහා අනුභව සම්පන්න ස්වභාවයකින් පෙනී හිටියා. ඊළඟට මේ තාපසයා අහනවා ඔබ කොයි විදියෙ පිනක් කළාද මේ தත්ත්වය ලැබුවේ කියලා. ඔන්න එතකොට අර දේවතාව ලැජ්ජයි කියන්න පින බොහොම සුළු දෙයක් නිසා ලැජ්ජයි කියන්නම අදිමදි කරා. නැවත නැවත ඇවිටිලි කරාම ඔන්න කියන්න පටන් ගත්තා. ඒ සම්පූර්ණ ප්‍රවෘත්තිය මේ විදිහටයි ධර්මයේ දැක්වෙන්නේ. තෙවැත් නුවරේ අනේපිඬු සිටානන් ගේ ගෙදර චාරිත්‍රයක් තිබුණා හැම පොහොය දවසකම පොහොය අටසිල් කව ගෙදර කවුරුත් රකින්න කොයිතරම්ද කියතොත් කිරිබොන දරුවන්ගේ පවා කියන්නේ දවසේ හිරවරට යන අවස්ථාවේදී කට සෝදලා චතු මඳුර කටේ තබලා ඒ කුඩාවදී පටන්ම විකාල භෝජන ශික්ෂාපදේ පවා රකින්න පුරුදු කරන සිරිතක් තිබුණා. ඒ තරමට දැඩිව හැම දිනෙකම පොහොය අටසිල් රැකීමේ සිරිතක් තිබුණා. එතකොට එක තමනක් මේ ඒ ගෙදරට කුලී වැඩ සොයාගෙන ආවා ඒ තාම දුප්පත් මිනිහෙක්. ඒ මිනිහා ආවිල වැඩි කලක් වුණේ නැහැ. ඊළඟ පොය දවසේ සිතානන් විහාරයේ ඉඳලා ඇවිල්ලා ඒ ගෙදර අයගෙන් අහනවා අහවල් අර ඒ කුලී කරුවට කිව්වද අද පොය දවස බව කියලා. කියන්න බැරි වුණා කියලා කිව්වා. එහෙනම් එයාට විතරක් කැම ටිකක් තියන්න හවස්වරුවට කියලා වෙනම කැම ටිකක් එයාට සූදානම් කරලා තියලා අනිත් අය අර කියාපු පිළිවෙතේ පිහිටියා කුඩා දරුවා පවා ආහාර නොගෙන. ඉතින් ඔය අතරේ හවස් වෙලා අර මිනිස්සයා ආවා ඊටමත් මහන්සි වෙලා වැඩ කටයුතු කරලා ඇවිල්ලා ඒ ආහාර ටික දුන්නාම ටිකක් කල්පනාවේ වැටුණා. කුසගින්න කොච්චර තිබුණත් එකපාරටම කෑවේ නැහැ. කල්පනා කළා මොකද වෙනද නම් මේ ගෙදර නිකුත් මේ බත් දෙන්න එළවලු දෙන්න කියලා කෑ ගහන ව්‍යංජන දෙන්න කියලා කෑ ගහනවා අපේ පොඩි දරුවා එහෙම. ආද කිසිම සද්දයක් නැහැ. ඊළඟට ඇහුවා මේ මේ කට්ටිය කාන් කාලා දෙන්නේ කියලා නෑ කිව්වා. මේ මොකද කියලා අහුවාම කියනවා මේ වගේ පොයේ දවස්වල අපේ සිතක් කියනවා සිතානන් මේ උලා දරුවන් පවා මෙන්න මේ මේ විදිහට මේ විකාර භෝජන පිළිබඳ ශික්ෂාපදය රකින්න සලස්වනවා කියලා කිව්වහම මේ මිනිසයා කියනවා මටත් පුළුවන් මේ පොහොයට සිල් සමාදන් වෙන්න කියලා. ඒක අපි දන්නේ නැහැ සිතානන්ගෙන් අහන්න ඕනේ කිව්වා. එහෙනම් ගිහිල්ලා අහන්නේ කිව්වා. ඉතින් සිතානන්ට ගිහින් කිව්වහම කිව්වා එමනම් කරන්න තියෙන්නේ දැන් පොයෙන් අඩ දවසක්. පොය පෙරවස් රකීමට තාම ඉඩ තියෙනවා. ඒ වුණාට කියන්න කටසෝදගෙන අදිෂ්ඨාන කරගන්නේ මේ විකාල භෝජනය පිළිබඳ ඒ ශික්ෂාපදයට මුල් කරගෙන මේ ඒ හොයාට ඉතින් මේ මිනිස්සු ඒ විදිහට කළා රැ වෙනකොට අර කුසගින්න නිසා වෙහස නිසා දරා ගන්න බැරි වේදනාවල් ආවා එතකොට මේ මිනිස්සු කලේ මොකද මේ සමහර විට කාමරයක යම් කිසි දෙයක් බැඳලා කඹයක් කෙලවරක් අල්ලගෙන පෙරලෙන්න පටන් ගත්ත වේදනාව උහුල ගන්න බැරුව මිනිස්සුන් ගිහිල්ලා වෙසිනානන්ට කිව්වාම සිතානන් චතුනදුරත් අරගෙන ඇවිල්ලා කොහොම පෙරත්ත කළා මොකද මේ ආසානේ මේ කිව්වහම මේ මට වාත රෝගයක් මතුවලා තියෙනවා මේ වෙහෙස නිසා කියලා කිව්වහම එහෙනම් මේ මේ චතුමතුර ගන්නයි කිව්වා ස්වාමීන් වහන්සේත් ගන්නවාද කියලා හරුවා නෑ මට නම් අපහසුයක් නෑ ගන්නයි කිව්වා අනේ මට අවසර දෙන්න මේ පොය මේ මේ අට සිල් රැකීමේදීත් මට මුළු දවස කරන්නත් බැරි වුණා මේ ටිකවත් මට පිරිසිදුව කරන්න මට ඉඩ දෙන්න කියලා චතුමතුරත් ප්‍රතික්ෂේප කළා ඉතින් එහෙන් පිටින්ම කුසගින්නේ එහෙනම් එළි වෙන ජාමේ ඒ ඉවස ගන්න බැරුව අන්තිමට ඒ මිනිසයා කාලා ක්‍රියා කළා අර කියාපු අර නුග ගහයි වෘක්ෂ දේවතාවල උපන් නෝකයි ප්‍රවෘත්ති. එහෙම කියලා ඊළඟට මේ වෘක්ෂ දේවතාවා කියනවා ඒසිටානං බුද්ධමාමකයි ධම්මමාමකයි සංඝමාමකයි ඒසිටානං අසුර කිරීම නිසායි මට මේ වෘක්ෂ දේවතා සම්පත්තිය ලැබුණේ කියලා. ඔක අහනවත් එකම අර තාපසීන් ඒ වෙනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ වෙච්ච බව. මේ කොසඹෑ නුවර. එතකොට ඒ තාපසීන් ඔක්කොම නැගිටලා බුද්ධ කියලාද කියන්නේ? එසේය කියලා කිව්වා. එසේය. ඊළාට බුද්ධ කියලාද කියලා තුන් සැරයක්ම ඇහුවා. බුදු කෙනෙක් පහළ වුණ බවවත් දන්නේ නැහැ. බුද්ධ කියලාද කියන්නේ ධම්ම කියලා. ඉතින් ඒ විදිහට බුදු කෙනෙක් උපන්නා කියන ප්‍රවෘත්තිය දැනගත්තට පස්සේ ඒ තාපසවරුණු අර සිතානන් තුන් දෙනාටත් ඒ කාරණේ දන්වලා පැවැත්නුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙලා පැවිදි භූමියටපත් වුණා. එතකොට අන්න අර කථාන්තරය දුලින් අපට පේනවා අර අඩ දවසක් රැක්ක උපෝසත සීලයෙන් අර තරම් ආනිසංස ලැබුණා. දැන් කෙනෙකුට මේ කාලේ නම් දැන් අපි තර්කකාරයින් බොහෝ විට කියන දෙයක් තමයි දැන් අනිත් ශික්ෂාපද කෙසේ වෙතත් විකාල භෝජනයේ ඒ ආහාර ගැනීමෙන් කාටවත් හිංසාවක් වෙන්නේ නැහෙනේ. ඉතින් සමහර විට අහනවා බත් කාලා අපායගේ කවුද කියලා. ඒ විදිහට අහන අයත් ඉන්නවා. බත් කාලා අපායගේ කවුද කියලා. එතන බත් කෑම නොකෑම නෙවෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ කියාපු ඒ Taman ප්‍රතිඥා කරගත්තු සමාදන් වූ ශීලයක් දැඩි අදිෂ්ඨානයකින් රැකීම තුලින් සිත පිරිසිදු කරගත්තා. සිත කෙලින් කරගත්තා. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ඒ සීල සමාදානයෙන්, තාංක භාවයෙන් සිත කෙලින් කරගත්තා. ඒකේ ආනිසංශයයි අර ඒ දුගියට ලැබුණේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අන්න මේ විදිහටයි එක්සුළු කොට තැකිය යුතු දෙයක් නෙවෙයි. විකාල භෝජන ශික්ෂාපදේ පවා කවර ශික්ෂාපදයක් වුණත් මේ තුනුරුවන්ගේ ශාසනයේ ඒ හරියට දැක්කොත් ඒකේ ආනිසංස සම්පන්න බව මේක තුලින් අපට පැහැදිලිව පේනවා. ඊළඟට මේකටම අදාළ තවත් කොතිකුත් ධර්ම කථාන්තර තිබෙනවා ශීලාදී ගුණ ධර්ම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තමයි තවත් අවිජේ වටිනා දේශනාවක් තමයි බුද්ධ කාලයේම හිටියා කූටදන්ත කියලා එක්තරා බ්‍රාහ්මණයෙක් ඒ බ්‍රාහ්මණයාට ඒ බ්‍රාහ්මණය බොහොම ධනවත් කෙනෙක් විශාල යාගයක් පවත්වන්න ඕනකම තිබුණා ඒ යාගය පවත්වන්න කල්ැතිවම ගවයින් වසු පැටවුන් වැසු පැටියන් එළුවන් බැටළුවන් ආදී ඒ සතුන් 700 700 සූදානම් කරගෙන ඒ සතුන් නාත්තක ගස් වල බැඳලා නාත්ත කරගෙන ඊළඟට මේ අහන්න ලැබුණා මේ බ්‍රාහ්මණයාට මේ ශ්‍රමණ භවත් ගෞතමීන් මහත්ඵල මහානිසංස වන විදියට යාග ප්‍රවත්වන ක්‍රමයක් දන්නවා කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේක සාකච්ඡාවක් ආරම්භ කළා මේ ඊ타ත්ම මහත්ඵල මහානිසංස වන විදියට යාග ප්‍රවත්වන්නේ කොහොමද කියන මාතෘකාව උඩ බුදු පියාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් ආශ්‍රයෙන් අතීත જાතියක භාග්‍යතුන් වහන්සේම බෝධිසත්ව කෙනෙක් හැටියට ගුරුහිත කෙනෙක් හැටියට ඉපදිලා ඒ මහාවිජිත කියන රජුත මහාවිජිත රජුරුවන් ලවා මහාවිජිත රජුරුවන්ගේ මහා විශාල වස්තු සම්භාරයක් තිබුණා මුළු රටම සම්බන්ධ කරගෙන මහා පරිමාණයෙන් විශාල යාගයක් පැවැත්වුවා අය ඒ යාගයේදී කිසිම සතෙකුට හිංසාවක් කරේ නැත ඒ යාගයට සහභාගී වෙන මිනිසෙයින්ටත් බල කිරීමක් නොකර ඉතාම ධාර්මික අන්දමින් විශාල යාගයක් පැවැත්වුවාය කියලා ඒ කාරණේ සවිස්තරව බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණ පිරිසත් සාදුකාර දුන්නා. අර බමුණත් අන්තිමට ඒක ගැන පැහැදිලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ඉස්සෙල්ලාම ඇහුවේ ඒ භාග්‍යතුන් වහන්සේ විස්තර කළ ආකාරයට අර පුරෝහිතයා භාග්‍යතුන් වහන්සේම වෙන්න ඕන කියලා මට හිතෙනවායි කියලා. එසේමයි කියලා බුදු පියාණන් වහන්සේක පිළිගත්තට පස්සේ ඊළඟට මම බ්‍රහ්මණ අහනවා ඔය කියාපු යාගයටත් වඩා මහත්ඵල මහානිසංස වෙන හැබැයි ඒ තරම්ම සූදානම් වීම වැඩ කටයුතු නැති තවත් යාගයක් තිබෙනවද කියලා. එහෙම වුණා බුදු පියාණන් වහන්සේ කියනවා එසේ වුණ මෙන්න මෙහෙම යාගයක් තියෙනවා. මොකද්ද? යම්කිසි කුල પરම්පරාවක සිල්වත් පැවිද්දන් වෙනුවෙන් නිතිපතා දන් දීමේ ක්‍රමයක් තිබෙනවා නම් අන්න ඒ යාගය අර කියාවු මහා පරිමාණයේ අර මහා විජිත රජුගේ යාගයටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඊළඟට අහනවා ඊටත් වඩා වැඩ කටයුතු සූදානම් වීම අඩු නමුත් ආනිසංස වැඩි. තවත් යාගයක් තිබෙනවාද? ඒකෝර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තියෙනවා. මොකද්ද යාගේ හතර දිගින් පැමිණෙන සංඝයා වහන්සේලා වෙනුවෙන් විහාරයක් පැනවීම. ඒක ඊට වැඩිය ආනිසංස සම්පන්නයි. අච්චර වෙහෙස මහන්සි නොවි කරන්න පුළුවන් එකක්. ඊළඟට අහනවා ඊටත් වැඩිය වැඩ කටයුතු අඩු නමුත් ආනිසංස වැඩි යාගයක් තියනවාද කියලා. ඔන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් පහන් සිතින් යුක්තව බුදුන් සරණ යනවද ධම් සරණ යනවද සංඝ සරණ යනවද ඒ යාගේ අර කියාපු හැම යාගයකටම වඩා මහා විජිත රජුගේ ප්‍රාර්ථකව මහා පර්මාණ යාගයටත් වඩා ඊළඟට අර කුල වල ඒ ගෙදර වල වල දෙන නිත්‍ය දාණයටත් වඩා විහාර දාණයටත් වඩා ශ්‍රේෂ්ඨ යාගයක් කියලා ඊළඟට එතනින් නැවතුන්නේ නැහැ බ්‍රාහ්මණයා අහනවා ඊටත් වැඩිය වටිනා ත්‍යාගයක් තිබෙනවද මහත්ඵල මහානිසංස වන ඒ අවස්ථාවේ තමයි එන්න ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ තියනවා යම් කෙනෙක් අර කියාපු ප්‍රාණඝාතයෙන් වෙන වෙනවනම් අදින්නා දාණයෙන් වෙන වෙනවනම් කාමීත්‍යාචාරයෙන් වෙන වෙනවනම් මුසාවාදයෙන් වෙන වෙනවනම් සුරාපානයෙන් වෙන වෙනවනම් ඒ යාගය අරිටත් වැඩිය ආනිසංස සම්පන්නයි ඊළඟට ඇසූ ප්‍රශ්නයට ඊටත් වැඩිය ආනිසංස සම්පන්න යාගයක් තියනවාද කියලා ඒකෙදි බුදු පියාණන් වහන්සේ මුළු මහත් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාම දක්වා වදාලා කෙනෙක් මේ ශාසනය පැවිදි වෙලා රහත් බව දක්වා යන. ඒ විදිහේ මුළු දේශනාව මහා ලකුරනන්ද බ්‍රාහ්මණයා තුන්රුවන් සරණ ගිහිලා උපාසකෙක් බවට පත් වුණා. අර ඒ තැන බැඳලා හිටපු මරන්න හිටපු 700ක් අර ගවයින්ට වස්සන්ට වැසියන්ට ඔක්කොටම અભේදානය දුන්නා. ඒ ඒ සතුන් නිදැල්ලේ තනකත්වා සීතලෙන් වතුර බොත්වා කියලා ඔවුන්ට અભිදානයක් දුන්නා. ඉතින් මේ කර්මාන්තරය ආශ්‍රමත් අපිට පේනවා මේ ශාසනයේ ආමිෂයෙන් නිර්ආමිෂයට සාමාන්‍ය ලෝකයා ආමිෂ දානයයි ලොකු හැටියට සැලකන්නේ. ඊට වඩා නිර්ආමිෂ වශයෙන් ඒ වගේම තමන්ගේ සිතට චේතනාවට වඩා ලංව යන අන්දමේ අර තුන්රුවන් සරණ යාම සීල සමාදාන ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ අමුතු වටිනාකම් රාශියක් මේ ලෝකයට දක්වා වදාලා ඒ ශීල සමාදානයේ ආනිසංශ ඒ විදිහේ නොයෙකුත් සූත් කථාන්තර ආශ්‍රයෙන් ධර්මයේ දැක්වෙනවා. සාමාන්‍යයෙන් මෙලෝ වශයෙන් පංචශීලය රකින්න ගිහි පින්නතුන්ට පැමිණෙන ආනිසංශ වශයෙන් නැතම් විට දක්වනවා. පහක් හැටියට දක්වනවා. යම් කිසි කෙනෙක් සීල සම්පන්න නම් සිල්වත් සීල සම්පන්න කෙනෙකුට ඒ අප්‍රමාදය හේතු කොටගෙන එතන අප්‍රමාදය කියලා කියන්නේ ශික්ෂාපද පහට අදාළ වැරදි. ප්‍රාණඝාතය, අදින්නා දාන, කාමීත්‍යාචාර, මුසාවාත්, සුරාපාන කියන දේවල් යම් කෙනෙක් කරනවා නම් ව්‍යාපාරික මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් හෝ ඒක ධර්මය හඳුනන්නේ ප්‍රමාදයක් හැටියටයි ප්‍රමාදයට වැටුණා ඇත්ත වශයෙන්ම මත්යන් වලින් පමණක් නෙවෙයි අර කියාපු දේවල් කරන කෙනාත්තා අන්තිමට ඒවා හිතට එන එන අවස්ථාවේ පිස්සෙක් බවට පත් වෙනවා නොසන්සුන් බවට පත් වෙනවා ඒක ප්‍රමාදයට හේතුවක් අන්නේ ප්‍රමාදය නිසා මතුවට පෙනුනට සාමාන්‍ය ලෝකයාට පෙනෙන පෙනුමෙන් වෙන අසාමාන්‍ය කෙනාගේ අවබෝධය හැටියට දියුණු වෙනවා හැටියට පෙනුනත් ඒත් නැත්තම් යම්කිසි අවස්ථාවක බලවත් පරිහානියකටපත් වෙනවා. ඒක අනුයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් කෙනෙක් සීල සම්පන්න නම් පංචශීලය හරියට ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තාට අප්‍රමාද ප්‍රතිපත්තිය පිහිට කරගෙන විශාල ධනයක් රැස් කරගන්න පුළුවන් කියලා භෝගක් හන්දා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පෙළඹෙන්නේ විශේෂයෙන් මේ කාලේ පංචශීලයේ රකින්න කෙනෙකුට දැහැමි කෙනෙකුට තැනක් නැහැ ධනයක් ලබා ගන්න හැකියාවක් නැහැ ඒ විදිහට. නමුත් බුදු පියාණන් වහන්සේ නම් පෙන්වුම් කරන්නේ පංචශීලයේ රකින්න කෙනාටයි ධනය රැස් කරගන්න පුළුවන් වන්නේ කියලා. ඒක ඇතම් අවස්ථාවවල ධනය කියලා කියන්නේ ඒ වස්තුවේ තහවුරු බවයි එතන ප්‍රකාශ කරන්නේ. යම් කෙනෙක් කොච්චර හම්බ කළත් මත්පැන් බොමින් අර අනිකුත් දුරාචාර වල එහෙම යෙදෙනවා නම් ඒ ධන ඉක්මනින්ම කාබාසිනියා කරලා නැති කරගන්නවා. අර සීලවන්තයා ඒ විදිහට නෙවෙයි ඒක එතන සමහර විට බුදු පියාණන් වහන්සේ දක්වන උපමා වශයෙන් මීමැස්සන් මීවදයක් බඳින්න වගේ වේයන් වේතුඹසක් බඳින්න වගේ බොහොම වේසමාංශි වෙලා ඒ උපයා ගන්න ධනය ධාර්මික උපයා ගන්න ධනය තහවරයි කියලා තහවුරුයි කියලා. අන්න ඒ අර්ථයෙන් තමයි එතකොට පළමුවෙනි ආනිසංශය වශයෙන් දක්වන්නේ කවුරුත් මේ ගිහි පින්නතුන් බලාපොරොත්තු වෙන භෝගක් හන්දිය ලබනවා කියලා. දෙවෙනි ආනිසංශය හැටියට දක්වනවා සිල්වත් කෙනා පිළිබඳව යහපත් කීර්තිරාවයක් පැතිරෙනවා කියලා. කල්යාණෝ කිත්තිසද්දෝ කියලා කියනවා. යහපත් කීර්තිරාවයක් නුවණැත්තන් අතර යම්කිසි යශෝഘോഷයක් කීර්තිරාවයක් හිමිවිට පැතිරෙනවා. ඒක දෙවෙනි ආනිසංශය. සමාජීය ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒකත් එක්තරා ආනිසංශයක්, වටිනා ආනිසංශයක්. තුන්වෙනිව දක්වනවා ඒ විදිහේ සීලවන්ත පුද්ගලයා යම්කිසි පිරිසක් සභාවක් කියන එක යම්කිසි සභාවකට එළඹෙනවා නම් ගිහියන් ඉන්න සභාවක් හෝ ඒවා රජවරුන් සිටින සභාවක් හෝවා පැවිද්දන් සිටින සභාවක් හෝ ඒවා ශ්‍රමණයන් සිටින සභාවක් හෝ ඒවා ඒ કોઈ සභාවකට පිවිසිතත් විශාරදව පැමිණෙනවා කියලා හිත මතු කරගන්න නැතුව මතු වෙනවා කියලා කියන්නේ ඔළුව පහතට හෙලාගෙන බොහොම ලැජ්ජාවෙන් වගේ මූණ හංගගෙන එන්නේ නැහැ. කෙලින් ප්‍රය නැතුව විශාරදව සභාවකට ඇවිල්ලා කතා කරන්න පුතුම පුළුවන් ශක්තියක් ලැබෙනවා. තමන්ගේ අර ශීලය පිරිසිදු වීම නිසා. ඒ තුන්වෙනි ආනිසංසය. හතරවෙනි ආනිසංසය හැටියට දක්වනවා අසම්මූල ලෝකාලං කරෝති. මරණ අවස්ථාවේ පිහිනුවණින් ක්‍රියාලා ක්‍රියා කරන මුලා නොවි. හොඳ සිහියෙන්. දැන් අර ඇතම් කථාන්තර මේ බින තුන අහලත් ඇරි අර චුන්ද සූකරික ආදී ඒ ඌරන් මරමින් හිටපු මිනිස්සු අවසාන වෙලා ඌරෙක් හැටියට මනුෂ්‍ය හිත නැති වෙලා අන්තිමට ඌරෙක් වගේ එහාට මෙහාට දුවමින් ඉඳලා දුක් ඉඳලා අපායගත වුණා. අර සීලවන්ත පුද්ගලයාට Tamange කරපු හොඳ ක්‍රියාවන් සිහිපත් කරමින් සතුටු වෙමින් ඒ අවසාන මොහොත සීනුවණින් ගත කරලා අර පොතේ කියවෙනා වගේ නිදාපි විදියක් වගේ දිව්‍ය ලෝකෙ උත්පත්ති ලබන්න පුළුවන්. අන්නේ පස්වෙනි කාරණේ දක්වන්නේ ඇත්ත වශයෙන්ම අර සුගතිගාමී වෙන්න හැකි බව. ඒ සීලවන්ත පුද්ගලයා ඒ සීලේ හරියාකාරව ආරක්ෂා කරා නම් අර්චත්තමානෝ කියා වගේ අන්නර කියාපු දුගී මිනිසයා වගේ සුගතිගාමී වෙනවා. එක් පස්වෙනි ආනිසංසය. ඒ විදිහට තවත් නොයෙකුත් තැන් වල තවත් අවස්ථාවක ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සුවඳ වර්ග තුනක් තිබෙනවා මුල් සමහර ඒවායි මුල් සුවඳයි සමහර ඒවායි අරට සුවඳයි සමහර ගස්වල ඊළඟට මල් සුවඳ එතකොට මුල් සුවඳ අරට හර සුවඳ මල් සුවඳ කියලා තුන් ආකාර සුගන්ධයක් තිබෙනවා ලෝකේ ඒ හැම සුවඳක්ම උඩු සුළඟට යන්නේ නැහැ යටි සුළඟට මිසක්. භාග්‍යතුන් වහන්සේ උඩු සුළඟටත් යන යටි සුළඟටත් යන උඩු සුළඟට යටි සුළඟට කියන දෙපැත්තටම යන සුවඳකුත් ලෝකේ තිබෙනාද කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ උන ප්‍රකාශ කරනවා යම්කිසි ගමක හෝ නියම් ගමක හෝ නගරයක් හෝ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගිහින් තිබෙනවා නම් ධම් සරණ ගිහින් තිබෙනවා නම් සංඝන් සරණ ගිහින් තිබෙනවා නම් ඒ වගේම සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, මුසාවාදී, සුරාපානය කියන මේ පංචශීලයෙන් ඉවත් වෙලා ඒ ශික්ෂාපද රකින්නවා නම් පරිත්‍යාගශීලී නම් ඒ පුද්ගලයා පිළිබඳව ඒ ස්ත්‍රී හෝ පුරුෂයා පිළිබඳව ගුණ රාවයක් මිනිසෙයින් අතරත් දෙවියන් අතරත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතරත් පැතිරෙනවා අර ගුණ සුවඳ පැතිරෙනවා කියලා ඒ විදිහටත් දක්වලා තියෙන සමහර අවස්ථාවල සීනා සීලානිසංස වශයෙන්. ඒකට මෙලෝ වශයෙන් උත්තර සීලවන්තයාට තමන්ගේ ජීවිතය යහතින් ගත කරන්න පුළුවන් ඒ වගේම මේ පින්නතුන් අහලා තියෙනවා ඉශීලාදී ගුණ ධර්ම රකින්න කෙනාට අර විපිලිසර බව කියලා අතීත පොත්වල කියන පසුතැවිල්ල. පසුතැවිල්ල නැතිව නිරන්තරයෙන්ම ලොකු සතුටකින් ඉන්න පුළුවන්, නිරාමිස ප්‍රීතියකින් ඉන්න පුළුවන්. ඒකට කියනවා නිර්වද්‍ය සුඛය, අනවද්‍ය සුඛය කියලා කියනවා. වැරදි නැකොල මං වැරදක් කළා නෑ කියන ඒ සිතිවිල්ල ලොකු සතුටක් ඒක තුලින් සතුටක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ සතුටම තමයි ඊළඟට ඒ සීලය මෙලොව වශයෙන් දක්වන ආනිසංස ආරම්භය වශයෙන් කිව්වොත්. නමුත් මේ ශාසනික ගුණධර්ම අතරින් පිටවුරුත් දන්නවා ශීලය තමයි පදනම මේ ශාසනික ගුණධර්ම වගාවට මේ සංසාර දුව කෙලවර කිරීම පිළිබඳව කතාවේදී ශීල සමාධි ප්‍රඥා කියන ගුණස්කන්ධ තුනක් දක්වනවා. ශීලය පිහිට කරගෙනයි සමාධිය වඩන්නේ. සමාධිය උපකාර කරගෙනයි ප්‍රඥාව දියුණු කරගන්නේ. ඒක නිසා තමයි ත්‍රිවිධ පුණ්‍යස්කන්ධය කියලා ධර්මයේ දැක්වෙන්නේ. ශීල සමාධි ප්‍රඥානක්. එතකොට මේ ශීලය විවිධයි. මේ පින්නතුන් දන්නවා දැන් සාමාන්‍ය නිත්‍ය ශීලයේ වශයෙන් පංච ශීලයේ තිබෙනවා. තවත් පුළුවන් නම් ආජීවස්තුක ශීලය කියලා මේ අවස්ථාව අපි මේ සමාදන් මේ දැන් කෙනෙක් සමාදන් වුණා වගේ වචනයත් රැක ගැනීම. කොටිම කියතොත් කයත් වචනයත් හික්මවා ගැනීම පිළිබඳ අදහසයි ශීලය තුල තිබෙන්නේ. ඒක හිතේ උපකාරය ඇතිවයි කරන්නේ හිතේ තියෙන අදිෂ්ඨාන ශක්තිය පෙරදරි කරගෙනයි. එතකොට ශීලයේ වටිනාම දේ තමයි සමාදන් වෙනවා කියලා කියන්නේ අදිෂ්ඨාන කර ගැනීම. මේ අදිෂ්ඨානය තුලින් යම්කිසි ස්ථාවර බවක් ඇති කර ගන්නවා. ඒ තාවුරු බවක් නැතුව සමාධියක් ගොඩනගා ගන්න බෑ. චෛත්‍යයක් ගොඩනගන්න බැරුව වගේ පරි පදනමක් නැතුව මේ සිත සමාධියකට ගොඩනගා ගන්න බෑ යම්කිසි අවම මට්ටමේ පංචශීලයේවත් නැතුව. අපිට මේ අතම අවස්ථාවල පොතේ එන උපමාවක් නැතත් මේක තීරුම් කරගන්න කිය උපමාවක් වශයෙන් කියන්න පුළුවන්. අපි මේ සංසාරයේ විවිධාකාර ජීවිත මේ අනන්ත කාලයක් මේ විදිහට ගත කරලා තියෙනවා. යක්ෂයන්, പ്രേතයන්, තිරිසනුන් හැටියට වැඩි වශයෙන් ඉඳවිලා දෙවිවරුන් රක්මීන් හැටියට, මිනිසෙයින් හැටියට. එතකොට මේ අපේ විඥානය අපේ සිතේ තැන්පත් වෙලා තිබෙන හොඳ නරක ගොඩක් තිබෙනවා. බොහෝ විට සමාජයට නරක පැත්තයි වැඩි තියෙන්නේ. මේවා කර්ම විපාක වශයෙන් නිරන්තරයෙන් අපේ හිතවල මතුවෙනවා. අර ලිපොඩ තියෙන බලන්දක ඒවා පැසෙනකොට විටින් විට එක එක දේවල් උඩට එන්න වගේ කර්ම උඩට එනවා. මේවා යටට දමලා තමන්ගේ හිත තහවුරු මට්ටමකට ගේන්න උපකාර වෙන්නේ මේ සීල අදිෂ්ඨානයක්. දැඩි අදිෂ්ඨානයක් යම් අවස්ථාවක් ගත්තනම් මෙතෙක් සතුන් මරමින් හිටපු සතුන් මැරීම රක්ෂාවක් හැටියට කරගෙන හිටපු නෝදියට හෝ රැකියාවක් හෝ හැටියට කරගෙන හිටපු කෙනෙක් දැඩි අදිෂ්ඨානයක් ගත්තනම් අද මේ මොහොතේ සිට මම කිසිම සතෙකුට හිංසාවක් කරන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨානයේ ශක්තිය තුලින්ම අර ඒකට අදාළ අතීත කර්ම වේග බොහෝ දුරට යටපත් වෙනවා. ඒවට මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ අර හිත. ඒවා යටත් මතුවෙනකොට අර පරණ සංසාර කුරුදු අනුව තව තවත් මරන්න පටන් ගන්නවා. මේකයි ඒ ධර්මතාව. හොරකම පිළිබඳවත් එහෙමයි. ඇතම් කෙනෙකුට උත්පත්තියෙන් හොරකම කුරුද්දක් වෙලක් තියෙනවා. ඒකෙන් පෙන්වන්න කරන අතීත චරිත චරිත ලක්ෂණ. නමුත් දැඩිව අදිෂ්ඨාන කළොත් ඒ අදිෂ්ඨානයට පෙරමුණේ තබා ගන්න යන අර සරණ ගමනයයි. තුන්රුවන් සරණ යාම. ඒ විදිහට ඒ අදිෂ්ඨාන ශක්තියෙන් හොරකම පිළිබඳව අනිකුත් ඒ කියන ඒ කොටින්ම කියතොත් මේ පංචශීලයට අදාළව තිබෙන්නේ අපි මේ අනන්ත කාලයක් සංසාරයේ ධර්මයේ මුල නොගැසුණු අවස්ථාවල් වල කරපු වැරදි ටිකයි පංචශීලය කියලා කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ගොනු කළ දැක්වේ. මේවට අදාළව අපි අනන්ත කාලයක් මේ සංසාරේ වැරදි කරලා තියෙන්නේ. එතකොට දැන් නිවන් බලාගෙන යනවා නම් ආරම්භක වශයෙන් මෙන්න මේ පහවත් නිත්‍ය සීලය හැටියට රකින්න ඕන. ඕකයි පංචශීලයේ වටිනාකම. සුළුපටු දෙයක් නෙවෙයි එතන. ඒවා හරියට අංග ආවට ගියාට නෙවෙයි ඒවා දැඩිව අදිෂ්ඨාන කරගෙන ඊට අමතරව තමයි උපෝහයට සීල ආදී වශයෙන් තව තවත් තියෙන්නේ ඊළඟට භික්ෂු සීලය කොට ඊටත් වඩා පුළුල් යම් ප්‍රමාණයකට පදනම දැන් විශාල මේ පින්නතුන් දන්නවා ඔය අහස් මාලිගා වගේ හදන ගොඩනැගිලි වලට ගොඩනැගිල්ල උඩ හරිය විතරක් ගොඩනගන්නේ ඊට කලින් කොච්චර මේ මේ ඉංජිනේරු මහතුරු දන්නවා ඇති අර පදනම සකස් කරන්න කොයිතරම් වෙහෙස වෙනවද වැලි ගොඩක හැදුවොත් ඔයාලා කඩාගෙන වැටෙනවනේ අන්න ඒක නිසා තමයි අර සංඝයා වහන්සේලාට ඒ ඉහළ මට්ටමකින් මේ ඉහළ ඉලක්කයන් තබාගෙන මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන වැඩ කරන සංඝයා වහන්සේලාට අන්න බුදු පියාණන් වහන්සේලා ක්‍රමක්‍රමී ඊටත් වඩා සියුම් මන්දමින් විශාල ඒ පාතිමොක්ෂ සංවර සීලාදී වශයෙන් දැන් මේ සංඝයා වහන්සේලාට ආйти සිව් පිරිසුදු සීලය කියලා කියන පාතිමොක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, පච්චේ සංනිත ආදී අටම ආදී පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංනිත සීලය කියලා කියන සිව් පිරිසුදු සීලයක් දක්වලා තිබෙනවා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් වැඩෙන සීලයක් මේ ශාසනයේ තිබෙනවා. ඉතින් හිතාගන්න තියෙන මේ සංසාර කියන්නේ හැම පිටිම මඩ ගොහරුවක්. මේ මඩ ගොහරුව මත අපි භාවනාවට ඉඳ ගන්නවා නම් ඉඳ ගන්න ඕනේ යම්කිසි වේදිකාවක් හදාගෙන පොඩි වේදිකාවක් හදාගන්න වෙනවා. ඒ වේදිකාව කණු පහක් හිටවලත් හදාගන්න පුළුවන් පංචශීලයේ හැටියට. කණු අටක් හිටවලත් හිඳාගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. ඔය අටසිල් හැටියට 10ක් හිට හිටලා අටසිල් හැටියට, දසසිල් හැටියට ඉතින් අන්න ඒ විදිහට හිතා ගන්න තියෙන්නේ මේ ඒකයි බුදු පියාණන් වහන්සේ මේ සීලයේ පිහිටලා සමාධිය වඩන්නේ කියන්නේ සිත යම්කිසි අරමුණක නොසෙල් වෙන අන්දමින් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ පසුතැවිලි ආදී නැති තත්වයක් හිතේ ඇති කරගත්තොත් ඒකට උපකාර වෙන්නේ යම්කිසි විශේෂ කාල සීමාවක් තුළ ඒ කාල සීමාව දික්කුණු පමණට ඒ ශීලයේ ශක්තිමත් නමුත් අවම මට්ටමින් හරි යම්කිසි අවස්ථාවක අදිෂ්ඨාන කරගන්න අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මම වෙන මිනිහෙක් මගේ චරිතය මගේ ජීවිතය පූර්ණ පරිවර්තනයකට හැරවීමේ ආරම්භය මේ අවස්ථාවේ මුල් ගැට තිබුවේ කියලා අර චතමානව කියා වගේ ශීලයක් අදිෂ්ඨාන කරගත්තා නම් එදා ඉඳලා අන්න එතනත්තාට අර නිර්වද්‍ය සුඛය අර නිර්ාමිස සැපේ ඇති වෙනවා. ඒකට කියන්නේ එතන ආවර්ජනා කිරීමේදී සැපය ලැබෙන්නේ. ශීලයේ තියෙන අදිෂ්ඨානයත් ආවර්ජනාත් කියලා දෙපැත්තක්. අදිෂ්ඨානය ඉබේටම අර සමාදානය තුල තිබෙනවා. කවුරුවත් කිව්වට බය නොවේ. සමාදන් වෙමි කියලා Tamanම මේක මුළු හිතෙන් පිළිගෙන ඒ ප්‍රතිපත්තිය අදිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට ඒ අදිෂ්ඨාන කරගෙන ඒක රැකීම තුලින් ඒ රැක බව ආපසු හැරිලා බලනකොට ආවර්ජනා කළා කියලා කියන්නේ නැවත සලකා බලනවා ආපසු හැරිලා. උදේ අදිෂ්ඨාන කරගත්තු සීලය රැ ආපසු හැරිලා බලනකොට ඒක හරියට රැකලා තිබෙනවා නම් දවසේ නොයෙකුත් එදිනදා ජීවිතයේ කරදර මැදෙත් මේවා මම රැකගත්තා කියලා ඒ තැනට ලොකු සතුටක් ඇති වෙනවා. සතියකට ආපස්සේ ආවර්ජනා කරලා බැලුවත් මේක නොකඩවා දැක්කා කියලා ඊටත් වඩා සතුටක් ඇති වෙනවා මාසයකට පස්සේ අවුරුද්දකට පස්සේ අවුරුදු 20 30 ගණනක් තිස්සේ යම්කිසි ශික්ෂාපදයක් හරියට රැක්කනම් මේක තුන විශාල චිත්ත ශක්තියක් සතුටක් ඇති වෙනවා. ඒ සතුටම තමයි සමාධියට උපකාර වෙන්නේ කියලා ධර්මයේ දක්වලා තිබෙනවා. තිල්වත් තිනාට අමුතුවෙන් උත්සාහයක් කරන්න ඕනේ නෑ මට ප්‍රමෝදයක් ඇති වේවා කියලා සතුටක් ඇති වේවා කියලා. ඒක ධර්මතාවමයි තීලවන්තයාට අර පසුතැවිල්ලක් නැතිවීම නිසා ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය ඇති වුනහම ඒක ප්‍රීතියට හරවගෙන ඒ ප්‍රීතිය තුලින් ඊළඟට සිත තැන්පත් වෙලා කායික මානසික සුවය තුලින් සමාධියක් එනවා. ඒක දත්තු කර්මස්ථානය අනුකයි ධර්මතාව. ඒකට සීලේ වටිනාකම එහෙමයි. ඒ වගේම තමයි මේ ඒ සීලය පිළිට කරගෙන ඊළඟට සමාධිය සමාධිය කියලා කියන්නේ හිත එකඟ කර ගැනීම එකඟ කරගත්තු සිතේ தত্ত্ব තමයි ධානා සමාපatti වශයෙන් දැක්වෙන්නේ ඒවා උපකාර කරගෙන අර බුදු පියාණන් වහන්සේ මේ දක්වා වදාළ ඊටාම ගැඹුරු ජීවිතයේ යථාර්ථය මේ චරිතය යත් හිත පිළිබඳ යථා තත්ත්වය ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ පළමුවෙන්ම හිතා ගන්න තියෙන්නේ මේ සරණ සමාදානෙ පිහිට කරගෙනයි. මේ තුනුරුවන් කියලා කියන්නේ මොකද්ද කියලා අපි හිතලා බලන්න ඕන. ත්‍රිවිධ රත්නය. ඇයි මේවට රත්න කියලා කියන්නේ? රත්න කියලා කියන්නේ දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති කියලා ඒ විදිහට ඔය ආශිර්වාද ගාථාවලින්ම සඳහන් වෙනවා ලෝකේ යම් තාක් රත්නයන් විද්‍යමාන වෙනවා නම් දකින්න ලැබෙනවා නම් ඒ හැම රත්නයකටම වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි ධර්ම රත්නය ශ්‍රේෂ්ඨයි සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි කියලා. ඒ විදිහට ඒ රත්න උපමාවයි අතීතයේ ඉඳලා එන්නේ. ඒ රත්නය කියලා කියන්නේ මෙතන හිතා ගන්න තියෙන්නේ යම් කෙනෙකුගේ වටිනාකමක් එන්නේ තමන්ගේ හදවතේ තැන්පත් කරගත්තු මේ ත්‍රිවිධ රත්නය නිසා ඒ වටිනාකම එන්නේ. අතීතේ කොයි කොයි විදිහේ ඒ ජීවන தত্ত্ব තිබුණත් ලෝකේ ඊටාත්ම දුර්ලභ වශයෙන් පහළ වෙන බුද්ධ ධම්ම සංඝ කියලා කියන ඒ ත්‍රිවිධ වස්තුන් හැඳින්වුවේ රත්න වශයෙන් රත්න වලට උපමා කළේ. නමුත් මේ මෑත යුගයේ නොයෙකුත් සමාජ විපර්යාස නිසා අපේ බෞද්ධ උපාසකයන් තමන්ගේ සරණ ගමණය කෙලස ගන්නවා දේරුවන් පිළිබඳ සංකල්පයක් ඇති කරගෙන එක රත්නයකට රත්න තත්ත්වය දෙන්නේ නැති සංකල්පයක් දැන් රටේ යනවා. එතකොට ඒක තමන්ගේ සරණ ගමනිය කෙලසා ගැනීම. ත්‍රිවිධ රත්නයක් මිසක් රත්න දෙකක් පිළිබඳ සරණ යාමක් මේ ශාසනයේ නැහැ. ඒක නිසා අපි අර අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියන ඒ රත්න සංඥාව අපි නිතර ඇති කරගන්න ඕන. රත්න සංඥාව උඩයි අපි මේ ශීලය රකින්නේ. ඒක අර චත්තමානව කතාවෙන් පේනවා. ඒ දෙන වටිනාකම අනුව තමයි බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාවේ නෛර්යානිකත්වයේ සාර්ථකත්වයේ පිළිබිඹු කරන පිරිස තමයි සංඝයා වහන්සේලා. ඉතින් ඒකම තමයි අග්ග ප්‍රසාද ආදී සූත්‍රවල ඊටමත් මලංකාරාන්තමින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ත්‍ද්ධාවන්තේ ඊටමත් මාර්ථවත් වන අන්තමින් යම් තාක් සත්වයින් සිටිනවනම් අපා දෙපා සිව්පා භූපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී ඒ සියලුම සත්ත්ව කොටස අතර තථාගත අරහත් සම්මා සම්බුද්ධ කෙනෙක්ම ශ්‍රේෂ්ඨය අග්‍රය යම් කෙනෙක් අග්‍ර වූ ඒ බුදු කෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්තේ ලෝකයේ අග්‍රම වූ කෙනෙකු ගැනයි ඒක නිසා යම් කෙනෙක් අග්‍ර වූ පුද්ගලයෙකු පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒක විපාකයක් අග්‍රයි. අන්නේ විදිහට බුද්ධ රත්නය ගැන කියනවා. ඒ වගේම ඊළඟට කියනවා යම් තාක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයන් තිබෙනවා නම් ඒ සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ ඒ ප්‍රතිපදායේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ. ඒ ශ්‍රේෂ්ඨ ධර්මය කෙරෙහි යම් කෙනෙක් ප්‍රසාදයක් ඇති කරගත්තනම් ඒ ප්‍රසාදයේ ආනිසංශයත් ඒ වගේම අග්‍රයි. ඊළඟට දක්වනවා යම්තාක් සංකත අසංකත ධර්මයන් තිබෙනවා නම් ඒ අසංකත නම් වූ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටනගත් ඒ නිර්වාණය කියන කියන උතුම් ධර්මයම ඒවා අතර ශ්‍රේෂ්ඨයි. යම් කෙනෙක් නිර්වාණ ධර්මය පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තනම් එහි ආනිසංසත් ඒ වගේමයි. ඊළඟට කියනවා යම්තාක් ලෝකයේ සමූහයන් පිරිස් තිබෙනවා නම් ලෝකයේ යම්තාක් සමූහ පිරිස් වශයෙන් කොටස් දකින්න ලැබෙනවා නම් ඒ හැම පිරිස් අතර තථාගත සංඝයා අෂ්ටාර්ය බුද්ධ සංඝරත්නයම ශ්‍රේෂ්ඨයි ඒක නිසා ඒ යම් කෙනෙක් සංඝරත්නය කෙරෙහි ප්‍රසාදිය ඇති කරගත්තා නම් එහි ආනිසංසයත් ඒ වගේ ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ ත්‍රිවිධ රත්නේ සරණ යාම ඒ රත්න සංඥාවේ වටිනාකම ලෝකයට හඳුන්වලා දීලා තිබෙනවා. ඒකට අපි ඒක නිතර කල්පනා කරගන්න ඕන මෙන්න මේ අපි කරන ක්‍රියාවල් වල ඒ හැම එකකම වටිනාකමක් ඇති වෙන්නේ අපේ හදවත තුළ ඇති කරගත්තු අර ශ්‍රද්ධාව තුලින් ඇති කරගත්තු ඒ ශක්තියයි. ඒකම තමයි කියන්නේ ශ්‍රද්ධාය තරති යෝගං කියලා. මේ සංසාරය කියලා කියන්නේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන මහා භයානක සැඬවතුරු හතරක්. මේකෙන් එහාට ඊතර වෙනවා තියා ඊතර වෙනවා කියලා හිතන්නවත් ඒ තරම් පුදුම විදිහේ මේ අනන්ත කාලයක් මේවායිම ගැලිලා මේවා ඔස්සේම ගසාගෙන යන සැඬ වතුරු හතරකින් ඊතර වීමයි සසරින් ඊතර වීම කියලා කියන්නේ. ඒකට මේ කාර්යයට අපි මුහුණ දෙන්න නම් ඒකට සෑහෙන ශ්‍රද්ධා ශක්තියක් තියෙන්න ඕන. විදියට ශාස්ත්‍රුන් වහන්සේ බොරුවක් කියන්නේ නැහැ උන්වහන්සේ සර්වඥයන් සතාගත යන වහන්සේගේ සම්බෝධිය පිළිබඳ ශ්‍රද්ධාව ආයතන දක්වන්නේ. සද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයයි කියලා පිළිගැනීම. ඊළඟට උන්වහන්සේගේ ප්‍රතිපදාව නෛර්යානික කියලා පිළිගැනීම. ඊළඟට ඒ නෛර්යානික ප්‍රතිපදාවේ නෛර්යානිකත්වය ඔප්පු කළ පිරිසකුත් සිටියා කියන හිතෙනවා කියලා ඒ හැඟීම ඇති කර ගැනීම. ඔක තුලින් තමයි එතකොට අන්න අර කෙනෙක් ශ්‍රද්ධාවෙන් අර ශ්‍රද්ධාය තරති යෝගම් මේ සැඬවතුරේ නතර වෙන්නේ. ඒ වගේම තවත් අවස්ථාවල මේ පින්තුන් කොටිකුත් අහලා තියෙනවා මේ ශාසනික ගුණධර්ම ඒ ගොවිතැනක් හැටියට දැක්කොත් එතන ශ්‍රද්ධා බීජය හැටියට දක්වනවා. නොඑක් ආකාරයෙන් ඊනාට ಗುಣධර්ම පිළිබඳව දක්වන හැම තැනකම වගේ ශ්‍රද්ධාව බල හැටියට ඉන්ද්‍රියන් හැටියට ওই විදිහට මුලින් මතු කරලා දක්වන්නේ මේ සත්‍යය තුළ තිබෙන ශක්තිය. කායික මානසික ශක්තිය යම්කිසි අරමුණක් කෙරෙහි යොමු කරන්න නම් ඇත්ත වශයෙන්ම තනත්තා තුළ විශාල කැපවීමක් තිබෙන්න ඕන. ඒ කැපවීමයි මේ සරණ ගමනේ තුල තිබෙන්නේ. ඇතම් කෙනෙකුට මේක දැන් තේරුම් ගන්නත් බැරි. ඇතම් පඬිතුන්ට මේ තේරුම් කරලා දෙන්න වෙනවා. මොකද්ද මේ සරණ යන්නේ? ඇතම් කෙනෙකුට හිතා ගන්නත් බෑ. මොකටද මේ අපි බුදුන් සරණ යන්නේ, සංඝුන් සරණ යන්නේ? ඇයි කියලා තියෙනවනේ. Tamanට Taman මේ කියලා. ඒක අදහස එම් පිටිම වරද්දගෙන. Taman තමයි මේ එතරෙවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අරගෙන යන්න බෑ මේ එක එක්කෙනා මෙගොඩ ඉඳලා ඒගොඩට. නමුත් Taman යන්නේ අන්න අර කෙනෙක් ඉන්නා මේ කියන පාර හරි. මේ විදිහට උත්සාහ කළොත් මේ විදිහට ක්‍රියා කළොත් හරි. ඒ ටිකටයි එතකොට අපි සරණ යන්නේ. බුදුන් සරණ යනවා, සහන් සරණ යනවා, සංඝ සරණ යනවා කියලා කියන්නේ කෙනෙකුට අර විදියට අර සමහර ආගම් වල කියනවා වගේ වෙන කෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනව නෙවෙයි මෙතන. ඒ එපමණකට ඒ තමන්ගේ ඇතුළත තියෙන වීරිය මතු කර ගැනීමට. ඒකයි ඒ ශ්‍රද්ධාව අනුව ඊළඟට තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව ළඟට වීරියෙන් ඒකයි. සද්ධාය තරති යෝගං අපමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති ඔය විදිහට දැන් මිට දක්වලා තිබෙනවා ශ්‍රද්ධාවෙන් තමයි ඈතර වෙන්නේ. අප්‍රමාදයෙන් ඒ වගේම අප්‍රමාදීව මේ ඈතර වෙන්න ඕන. ඊළඟට වීරියෙන්. වීරිය මතුවෙන්නේ අන්න අර ශ්‍රද්ධාව පිහිට කරගෙනයි. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පමණකට දැඩිද අර විදිහට ඒ ශ්‍රද්ධාව ඒ වස්තුන්ට දුන්න වටිනාකම අනුවයි එතකොට. අපි මේ රත්න වලට අඩු දෙයකට යම් කිසි මේ එකක් සමාන කළොත් මේ ත්‍රිවිධ රත්නය. අප තුල අර කියාපු මේ කියාපු මේ ඊතර වෙන්න පුළුවන් ශක්තිය අප තුල ඇති වෙනවාද කියලා හිතලා බලන්න ඕනේ. එතකොට ඒ ඒ තුලින් වෙන්නේ දැන් බුද්ධ ධර්මයේ දක්වන එක්තරා කෙනෙක් බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේ ශාසනයේ උපාසකයෙක් වෙන්නේ කොහොමද කියලා. බුදු පියාණන් වහන්සේ කිව්වා උපාසකයෙක් වෙන්නේ බුදුන් සරණ යනවා, ධම්ම සරණ යනවා, සංඝ සරණ යනවා කිව්ව පමණින් උපාසකයෙක් වෙනවා කියලා. කොයිතරම් ලේසිද බැලුවා. අමුතුවෙන් අයදුම් පත්‍රය පුරවන්නවත්, ගාස්තු ගෙවන්නවත් මොකක්වත් ඕනේ බැලුවාම හරි ලේසි වගේ. බුදුන් සරණ යනවා, ධම්ම සරණ යනවා, සංඝ සරණ යනවා ඔබ කිව්ව පමණින් උපාසකයෙක් වෙනවා. නියම උපාසකයෙක් වෙන්න නම් අන්න අර කියාපු විදියට නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සත්‍යවජ්ජේන හෝති මේ ජයමංගලං කියලා සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් තත්වයට උන සරණ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන පිහිටක් නැත බුදුන් පිහිටයි ඒ සත්‍යයේ ඉන්න ජයමංගුල් වේවා කියලා ඒ අතීතයේ ගාථාවලින් කියන්නේ අන්නේ මට්ටමට එතකොට ඒක ඇති කරගන්න යන ඒ කර්ණයාම උපකාර වෙන්නේ ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ තුන් රුවන් සරණ යාම සුළු කොට දැල්කිය යුතු දෙයක් නෙවෙයි. ඒ තුන් සැරයක් මේක කියන්නේ අර විදිහට තමන්ගේ හිතට කාවද්දා ගැනීමටයි ඒ සරණ යාම තුලින් ඇති වෙන කුසල ශක්තිය අර විදිහේ දිව්‍ය ආත්ම භාව ලබා දීම පමණක් නෙවෙයි. ඒක පිහිට කරගෙන ඊළඟට සීලය පුරනවා. සීලය පිහිට කරගෙන සමාධිය පුරනවා. සමාධිය පුරල යම් අවස්ථාවක ඒ සමාධිය පිහිට කරගෙන අතීත කුසල ශක්තියත් උපකාර කරගෙන තමයි කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලපතිවේදී නෙවතුම නිර්වාණ ධර්මය පවා සාක්ෂාත් කරගන්න. ඒක අපිත් කල්පනා කරගන්න ඕන අපේ මේ ජීවිතයේ අර විශේෂයෙන්ම අපි අර කුඩා දරුවන් ගැන කිව්වා කාරණේ වගේ කුඩා දරුවන් පවා නෙමෙයි ලොකු දරුවන් වුණත් හිතන්න තියෙන්නේ අපි මේ දවස ගත කරන්න ඕනේ මේ තුනුරුවන් සිහිපත් කරගෙනයි. මොකද ඒ තුනුරුවන් සිහිපත් කරගත් පමණකින් අපට හැම උපද්‍රව වලින්ම මිදීමවත් මරණයෙන් මිදී සදාකාලික ජීවත් වීමත් ලැබෙනව නෙවෙයි. නමුත් අපේ හිතේ යම් අවස්ථාවක අර කියාපු ආසන්න සිතින් අපි සිටිනවා නම් යම් අවස්ථාවක මරණය සිද්ධ වුණොත් ඒ අවස්ථාවේ දුගතියට නොගින් හොඳ තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. මොකද අපේ මේ නැවත උත්පත්තිය කියලා කියන්නේ කොටින්ම කියදොත් මේ අපේ මේ හිතේම ඡායාරූපයක් පින්තූරයක් ගන්න ලෑත් වෙලා ඉන්න වෙලාවේ අපි නියෙව්වොත් මොකද්ද වෙන්නේ? පින්තූරෙම කොහොමද වැටෙන්නේ? ඒ වගේ තමයි එතකොට මරණ අවස්ථාවේ අපේ හිත දූෂිත වෙලා තිබුණොත් අන්න ඒ අවස්ථාවේ විදිහටම പ്രേත යක්ෂා ආදී තිරිසන් ආදී තත්ත්වවල උත්පත්ති ලැබෙනවා. එතකොට යම් කිසි විදියකින් අර සුගති තත්වයකට ලැබුව උත්පත්ති ලැබුවොත් විශේෂයෙන්ම අර දැන් ගියාපු දේවතාව වගේ ආපසු ආවර්ජනය කරලා බලනකොට අපි මේ මේ මේ තරම් පොඩි දෙයක් හැටියට ලෝකයා හිතන දෙයකින් තුලින් මේ තරම් අපට ආනිසංසයක් ලැබුණා නම් මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ කරාම කොයි විදිය ආනිසංසයක්ද කියලා ඒ විදිහට කල්පනා කරගන්න පුරුදු වෙන්න ඕන. ඒකට විශේෂයෙන්ම මෙන්න මේ අද මාතෘකා වශයෙන් බැලුවාම අර ශාසනය ආරම්භක පියවර නමුත් ඒක හරියාකාර තේරුම් ගත්තේ නැත්නම් මේ ශාසනයේ ಗುಣධර්ම පිළිම දුෂ්කර වෙනවා ගැඹුරු දේවල් ලොකු දේවල් කියලා බදාගන්න දේවල් සමහර විට ඒවා Tamange ඇතුළට ඇතුල් වෙන්නේ නැහැ මූලික කාරණා හරියාකාර තේරුම් ගත්තේ නැත්නම් ඒ නිසානේ චත්තමානව කතාන්තරය ආදී අපි මේ යම් මේ ශාසනයේ අර කියාපු ත්‍රිවිධ රත්නේ වටිනාකම තේරුම් ගත්තනම් ඒක උපකාර කරගෙන තමයි අපේ අනිකුත් ප්‍රතිපත්ති පිරීම ආදී කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෝල මේ පිළිතුරු කල්පනා කරගන්න ඕන. තමන්ගේ ජීවිතයේ දවසක් එදිනදා කොයි තරම් වැඩ තිබුණත් පොහේ දවස විරාමයක් හැටියට දාගෙන ඒ අවස්ථාව තුල ආවර්ජනා කළ තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් හරිගස්ස ගමින් ගනිමින් ඉදිරියට මේ මේ සංසාරයේ නිතර වීම සඳහා තමන්ගින් කළ තමන්ගින් ඉෂ්ට විය යුතු තමා විසින් කළ යුතු දේවල් ගැන නිෂ්කලංකව කල්පනා කරන මේ පොහේ දවසක ඒක අනුවම ඒ ශීලයේ පිහිට යම් කිසි ශීලයක පිහිටලා ඒ අනුව බණ භාවනා කරලා මේ කටයුතු කර ගැනීමෙන් තමයි මේ සංසාර දුක මේ බුද්ධෝත්පාද කාලය තුළම කෙරවල කරන්න පුළුවන් වෙන්නේ. ඒකට කල්පනා කර ගන්න ඕනේ මේ ආද දවසේ මෙතෙක් මේ Taman සීල සමාදාන ආදී භාවනා ආදී රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය දුපකාර කරගෙන මේ ජීවිතය තුළදීම හිතාක් උත්සාහ කරලා අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක් කෙලවර කරගන්න මේ කුසල ශක්තිය කාන්තිම තුනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ශාසනාර්ථකදී බ්‍රහ්ම රාජින් ඇතුළු යම්තා කවිචේසිත අකනිටා දක්වා යම් සාර්ථක කෙනෙක් ඇතනම් අපේ ඥාතිනුත් ඇතුළු හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධි විනුතුන් මමා මහන් වන් සාක්ෂාත් කරගනිත්වා වෙන ප්‍රාර්ථනාව ඇතුව මේ ගාථා කියන්නේ එතාවතා චම්මි සංගතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा ගුච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාති බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාසට්ඨාති බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය සෝකපත්තානි සෝකා උන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තාදීනි දුක්ඛා භයපත්තාදීනි භයා සෝකපත්තාදීනි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තාදීනි දුක්ඛා භයපත්තාදීනි භයා සෝකපත්තාදීනි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාසනාමෝ දුර්යාවනිබ්බාන පත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව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 චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti විච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න